දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා කි පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දීපාලපි මහාමංගල සූත්‍රයේ වෙන කතා කරලා තියෙන්නේ අතිරූපී සවාසයේ තියෙන්නේ දැන් මේ ඉන්නේ අපේ මේ යම් වාසයක් තියෙන වාසයේ පවතිනවා ජීවත් වෙනවා කියන එක එක එක්කෙනාට එක එක විදිහට උද්දලයන් වශයෙන් නිමිච්චාම ඕනෝන්ගේ අපේක්ෂාවන් වල ඇතිවෙත සාමාන්‍ය වශයෙන් උද්දලයක් වශයෙන් වාසය කරන ප්‍රදේශයක් අපට සුදුසු විදිහට හදා කරගන්න හම්බෙන්නේ නැහැ ඒ මොකද ඒ ප්‍රදේශය තමාට ඕන විදිහට සකස් කර ගැනීමට හෝ ප්‍රදී සවාසීන් තමන් ඕන විදිහට සකස් වීමට හෝ පුළුවන් කමක් ඒ දෙපක් වේදම නැහැ. නමුත් මේ ස්වහන්තුගේ සුදුස් දෙකේ වාසය කිරීම කියන මේ කතාවෙන් එන්නේ මේ පුද්ගලයන් වශයෙන් කතා කරනකොට පුද්ගල නාමයේ ඇති වෙන්නේ හිත විතරයි. ඒකකොට හිතයි චිත්තකේ තමයි ඔක්කොම. ඒ ශරීරය තමයි හිතින් ආශ්‍රය කරන දෙවි. එතකොට මේ චිත්තක සැලසිල්ලක් ලැබෙනවා. අපි සාමාන්‍ය ලෝකෙ කොයියන් කෙනෙක් බලාපොරොත්තු වෙන චිත්තක සැලසිල්ල. චිත්තක සැලසිල්ල ගන්න තියෙන ක්‍රම ක්‍රමය. බුදු පියාණන් විග්‍රහ කළා ඒ චිත්ත වාසය කරන උදෙසකාරයක් ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් කියවම සකලනාසේ දිය ශරීරයේ මොලේ තියෙන මේ ෂඩේන්ද්‍රියන් ආශ්‍රයේ තමයි සිට තියෙන්නේ ඒකට අපි පුද්ගලික පිටර කිව්වත් මම මෙච්චර ගණනක් ආශ්‍රය කරනවා කියලා ඒ පුද්ගලයා කවුරුත් ආශ්‍රය කරන්නේ නැහැ ඒ පුද්ගලයා ආශ්‍රය කරන්නේ ඔහුගේ ඉන්ද්‍රිය ටිකක් එක්ක තියෙන සම්බන්ධතාවය විතරයි ඔහුට තියෙන්නේ අපි මේකුත් කාලේ මතක තියෙනවා ටික අහවලා අඳුරනවා අහවලා අඳුරනවා. ඒ අඳුරනවා කියන්නේ කුජලයා නෙවෙයි කුජලයාගේ ආත්මයෙන් ගත්තා වූ සතහන සමාවිසින් අරගෙන තියෙන සතහන මනෝදහස සම්පත් වෙලා තියෙනවා මොලේ. එතකොට මේ සම්පත් එක්ක මේ සතහන විතරයි කුජලයා වෙන්නේ ආත්මේ. ඒක නිසා මෙයින් දෙන්නේ මොකද්ද? අය හිත ආශ්‍රය කරන කෙදිස් තමයි ඔය ශරීරයේ වශයෙන් ওই කොටස් පහකට බෙදලා තියෙන්නේ. කොටස් හයකට. ඒකට සුදුසු කෙදිස්ටි වාසය කිරීම කියන මේ தත්ත්වය දා පැහැදිලි කළා අපි. යම් කිසි කෙනෙක් සමාගයේ සිට ඒ සමාගයේ ඉන්ද්‍රියන් සකස් වෙන ආකාරයට සිත පරිහරණය කළොත් ඊට පස්සේ ඒ ඉන්ද්‍රියන්ගේ සකස් වීම නිසා හොඳ හිත් පහළ වීමට ඒ ඉන්ද්‍රියන්ගේ සකස් වීම උපකාර වෙනවා. ඒ සුදුසු ඉන්ද්‍රියන් ඇසුරු කිරීමට ලැබෙන හිත පිළිබඳව තමයි සුදුසු දෙදෙස් වාදයේ වීම මංගලකාරී තියෙන්නේ. ඒකේ මේ தත්යෙන් hm, දෙන්නන්නේ මොකද්ද? භාවනාවේ ඉදිච්ච පුද්ගලයෙක්. හිත දියුණු කිරීම, ජීවිතය සාර්ථක පැත්තට හරවා ගැනීම සඳහා උත්සාහ දරන කෙනෙකුට ඒ සාර්ථකත්වයේ සකස් වෙලා තියෙන බවට සීල සාක්ති තමයි ඒ තමාගේ සිතවිලි මොන ඉන්ද්‍රිය මුලක් සකතනාදී මේ කොයි පැත්තෙන් විස්පහල වුණත් කොයි විදිහේ නිමිති ගත්තත් හිතට පීඩනයක් නොවන විදිහට හිත පහළ වෙන්නේ ධ්‍යානයට සමවැදිච්ච ධ්‍යාන tattweට හිත දියුණු කරලා අර ඒ tattwe හදාගත්ත එක ගන්න තමයි අවසරයි දැන් හිත පස්සේ සතවල තැනට අපි ගමනට බහිනවා පුතන්කම සෑහෙන දුරක් සිත පවතිනේ කියලා එකක් නෑ සිත පහළ වෙනවා කියන එකක් විතරයි තියෙන්නේ. සිත පවතිනේ කියලා කවුද කියන්නේ? සිත පහළ වෙන එක. දැන් යම් කිසි කෙනෙක් කිව්වොත් දැන් අසවල් ගින්දර අතන තියෙනවා කියලා ඒ ගින්දර එතන තියෙනව නෙවෙයි ගින්දර එතනපත් වෙනවා. හැබැයි වෙනෙරි තියෙන එකක් නෑ. ඒ වගේ සිතේ කියන එක පහළ වෙවි නැති වී යන තේජස් වේගයක්. ඒ තේජස් වේගයේ පහළ වෙන වේගයේ වේගවත් ක්‍රමවක අපට අපි කියනවා සිත තීන නැතුව තීන සිතක් නෑ. පහළ වෙන සිතකුයි තියෙන්නේ. නෑ ආයතන අසුරු කරමින් මේ ආයතන වල උපකාරයෙන් සිත පහළ වෙනවා. ඒ පහළ වෙන සිත් පරම්පරාවට තමයි අපි සිත කියලා කියන්නේ. ඒකින් පහසු තේරුමට තේරුම් ගැනීම. නමුත් මේ ටිකක් ගැඹීර යනකොට සිත කියලා පවතින එකක් නෑ පහළ වෙමින් පැවැත්ම ගෙන යාමට තේජස දෙන වේග ධාරාව. එච්චරයි. ඒකේ වේග ධාරාව පහළ වීමට ඉඩ නොදී නිවන ගැනීම තමයි ওই නිවන කියන්නේ. ඒකට පහළ වීමට තියෙන හේතු නැවැත්වීම බෞද්ධ බෞද්ධ ප්‍රතිපදාවෙන් කරන්නේ. රමයෙන් නිවා ගැනීම. එතකොට දැන් මෙතනදී විහාරසිත ගැන කිව්වේ සෑහෙන මට්ටමකට සිත සෞම්‍යත්වයේ මත පහළ වීමට සුදුසු විදිහට සිතිවිලි පහළ කිරීමට ක්‍රියා කරන தත්ත්වයක් අර ඉන්ද්‍රියන් තුල සකස් වෙන්නේ පුනහම ඇති වෙන தත්ත්වයක්. ඒකට ඒක ඇති වෙන්නේ සිත ධ්‍යානයේ සමවත් සමවදින தත්ත්වයේ ජීවිතස්ස පුද්ගලයා. එතකොට ඒ උද්දේශගත පුඤ්ඤතාවිය ඊළඟට අර තමන්ගේ සිතේ ඇති වුණා වූ ඒ පරිසුද්ධතාවය මත තිබෙනා වූ සංසුන්කම සපදායක සත්‍යයක් මත ඒකට ඇලී සිටියොත් ඒකට ඇලී ඒක උසස් දෙයක් කොට කලකුවොත් මේ සදාකාලික සමසිල්ල කියන ඔය ජාති ජරා මරණ ව්‍යාධි වලින් දෙවීමට ඉඩක් හම්බෙන්නේ ඒ මොකද අර සිත පවත්තගෙන මේ ජීවත් වෙන දෙවියන්ටත් ඒ කිව්ව අයිතිවාසිකම් ලැබෙනවා ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතය අත්කල්ලා දාලා පුද්ගලයෙක් වශයෙන් විඳින්න කියන විඳින සියල්ලම නවත්තා ගැනීම මඟ තුලින් ඉන්නවා කියන්නේ එතකොට ඒ කාරණය ඉටු කර ගැනීමට අර ධ්‍යාන සිත් සකස් කරගත්ත පුජ්‍යලයාට ඒ ධ්‍යාන සිතේ තියෙනා වූ සුඛදායක தත්ත්වය නිසා ඔහුගේ සිත අර සුඛ වින්දනයත් එක්ක දැඩි පවතින තත්ත්වයක් ඇති වෙනවා. අර සුඛ වින්දනයත් එක්ක දැඩි පවතින තත්ත්වයක් ඇති ඒක නිසා බුදුහාමුදුරුවෝ දන්නවා ස්වභාවයෙන් යම් කිසි සැපක් යමෙකුට ලැබෙනකොට ඒකේ ඉබ්බ ගන්න ගතිය ප්‍රත්‍යජන කමේ ලක්ෂණ. ඒ නිසා ඉන්නේ ඉබ්බ ගත්තොත් හිත නිවා ගන්න හම් වෙන්නේ නැහැ. ඒ හිත නිවා ගන්න මාර්ගය පෑදීමට උන්වහන්සේ සිහිපත් කිරීම කොයි දැන් පූර්ව කරන ලද සිං ඉස්සරහට ගන්නේ. උබ්බේසකත පුඤ්ඤය එතකොට දැන් අපි පැහැදිලි කියන්නේ පුණ්‍ය ක්‍රියාවේ කියන්නේ <clears throat> මොකද්ද කියන බව. ඒ මොකද්ද? යම් කිසි කෙනෙක් ජීවිතය පිළිබඳව හරි තීරණයක් දීලා, නිවැරදි තීරණයක් දීලා යම් ක්‍රියාවක් කරනකොට විතරයි ඔහුගේ සිත පිනවීමටපත් වෙන්නේ. අපි මේකුත් වැඩ කරනවා. පිනවීම අපේක්ෂාවෙන් නමුත් ඒ ක්‍රියාවත් එක්ක නුවණ යෙදිලා ඒ නිසා අපේක්ෂා කරපු දැනසිල්ල සැපේ නෙමෙයි සීදන ලැබෙන තත්ත්වයක් තමයි අපි හැම විටම හදාගන්නේ. ඒ මොකද ඒවා පිළිබඳව හරියට කල්පනා කරලා මේවායි සැප ලබන්න මේ ක්‍රමයට බෑ කියන නිසිතීරණේ නිදුන්න නිසා. එතකොට අපි යම් කිසි දවසක පුණ්‍යක්‍රියාවක් කියලා යමක් කරනවා නම් ඒ පුණ්‍ය ක්‍රියාව පාලනය වෙන්නේ ප්‍රඥාව කියන එක. ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මෙතන බුදුහාමුදුරුවෝ කියන්නේ යම් කිසි අතීතයේදී යමක් පිළිබඳව හරි තීරණය දීම සඳහා ක්‍රියා කරලා යම් කිසි ප්‍රමාණයක යම් දිනවීමක් ලැබුවා නම් ඒ පිනවීම ලබාපු ඒ චිත්ත රක්ෂණයම ඒ ක්‍රියා ස්වરૂපයම දැන් මෙතෙන්දී යොදන්නේ. ඒ මොකක්ද ඒ බුදුහාමුදුරුවෝ දාලෙන්නේ අතීතයේ කරලද බොහෝම දුරලක් කරලද හිංකමක් ගැන නෙමෙයි ඔය කතා කරේ ඉන්නවා. දැන් දුකින් නිදහස් වීම සඳහා ඒ ජීවිතේ මෙන්න මේ විදිහේ ක්‍රියා මාර්ගයකට ගැමිය යුතුයි කියලා දෙලස්සක් කිරීම අසේවනාති බාලාන පණ්ඩිතානන්ද සේන ඔය ආදී කොටස් වලින් අපි පෙන්නපු දේවල් වලදී ඔහු ඒවා බාල ධර්ම ආශ්‍රය පිළිද විපස් ධර්ම ආශ්‍රයයි කිය යම් කිසි තීරණයක් ගත්තනම් ඒ ක්‍රියාමාර්ගයේ ඒ ඒ තීරණයේ උඩයි මෙතෙක් දුර තමන්ගේ සිතට සැනසෙල්ලක් ලැබුණේ. ඒකට දැන් මේ කියන්නේ එවලෙම කරපු කින්කමක් ගැන තේරුණා එවලෙම කරපු කින්කමක් ගැන කියන්නේ අතීතයේ කිවි දැන් මේක ඉස්සෙල්ලා අනන්ත ධාතිවල කල්ප ගණන් යහදි කරපු එකක් නෙවෙයි ඒවත් ඒකට අදාළයි සම්බන්ධයි නමුත් මෙතන දෙලින්ම බුදුහාමුදුරුවෝ එක එල්ලේම උන්වහන්සේ පෙන්නනවා දැන් මෙතෙක් දුර මේ චිත්තවිද ධානය දක්වා දෙලේවට හේතුනේ ප්‍රඥාව. ප්‍රඥාවේ ජීවිත ඒ විදිහ කළ බෑ මේ විදිහයි කරන්න ඕනේ කියලා නිසි විදි නිසි දේ තෝරගෙන නිසි තීරණය දීලා ඉතින් ක්‍රියාත්මක කරපු නිසායි. ඒ මෙතෙක් ගුරු ධ්‍යානයේත් සම්වාදින තෙක්ක. ඒකට බුදුහමඳුරු මෙතින් දවදානවා කුබ්බේකට කුබ්බේක. ඒකට දැන් මෙතෙක් දුරව නිසි තීරණයක් උඩ ඇවිල්ලා යම් කිසි විදිහකින් මේ සුඛයට ඇලුනොත් ඒ ඇලිච්ච තැන තියෙන්නේ හරි තීරණයක් නෙමෙයි. මෙතෙක් දුර ඇවිල්ලා තියෙන්නේ ඇලෙන එක නවත්තන්න. ඒක නිසා මෙතෙන්දී හිර වෙන්න එපා. හිර වුණොත් අර විදිහේ අයිතිවාසිකම් ලබන්න, ඉස්සත් අයිතිවාසිකම් ලබන්න බෑ. එතකොට දැන් මේ ධ්‍යාන පිටට සම්බන්ධ කරන සැප දිනු කිරීම සඳහා සම්බන්ධ කරන ප්‍රඥාව ජන්මකරන ඕනේ. ප්‍රඥාවේ කියන්නේ මොකක්ද? 아무ත් කැලලක් නෙවෙයි. දැන් මෙතෙන්දි දිය යුතු තීරණය හරි තීරණය දෙන්න ඕන. හරි තීරණය මොකද්ද? දැන් මේ සුඛය කියන එක මා විසින් නිෂ්පාදනය කර එකක් නෙවෙයි. හේතුවට අනුව ලැබිච්ච සකස් වීමක්. කලින් මට මේ සුඛය ලබන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. ඊට හේතුව මොකද? ඒ හිත පහල කිරීමට ක්‍රියාමාර්ගයට බහින්නා වූ ඉන්ද්‍රියන්ගේ මේ විදිහේ සෞම්‍ය සිතක් පහළ කිරීමට තරම් සුදුසු සකස් වීමක් ඒවා තිබුණේ නැහැ. එතකොට ඒවායේ තියෙන සත්‍යය දන්වයි සිත පහළ කරන්නේ මට ඕන වුණාට හොඳ හිස් පහල් කරන්න කියලා එහෙම කරන්න පුළුවන් පුද්ගලෙක් නෑ. ඒකට දැන් කලින් අර පීඩාගෙන සත්‍යයට හිස් පහල් කළේ ඒ හිස් පහල් කිරීම සුදුසු සත්‍යයක පහල් කිරීමේ ඉන්ද්‍රිය බලය ආයතන බලය ආදී ඒ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ ඒ රූපණය ගරු රූපණයක් කරා රූප වේදනා සංඥා ඒක හේතුව මොකද? ඒවා ඒ ගැප් වෙලා තිබුණේ නරක වේග ඇතුළත් ශක්ති ගවයන් තමයි ඇතිවෙන්නේ. ඒ වැතිරිච්ච තේජස වැඩි. එතකොට ඒ වැතිබෙන තේජස් වලට අනුව ඒවා විසින් නිස්පාදනය කරන වේග කලාපෘෂ්ඨව පරිහරණය කරනවා විනා පුජ්‍යලීකුතෝ නැහැ හැටියට ඒවත් කරන්න පුළුවන් කමක් නැහැ. අර ඉදතනියා තීරණය කරේ මොකද්ද? සක්කාය පිළිබඳව විවරණයක්. මේ කොටස් දෙකෙන්න කෘත්‍යයන්. මේ ආකාරයෙන් කරලා ප්‍රතිපර දෙනවා. දුනා අපට ඕන ආකාරයෙන් ඒ කෘත්‍යයන් කරන්නේ ඒවා බැඳිලා නැහැ. එතකොට දැන් මේ අවස්ථාවේ මගේ දැක්ක සනසිල් ස්වરૂපයක් මිත්‍ර වෙලයි දැන් සිත පාවිච්චි ඒ සිත පාවිච්චියේ සංසිව ස්වરૂපයේ දින්නේ දෙන්නේ කොහොමද? දැන් මේ සිත පාලි කිරීමේ මූලිකම දහස් කොටස් වල තියෙනවා මේ සංසිව සෞම්‍ය මේ සම්පිපාදනය කරන බලය. අන්න ඒක නිසා ඒ හේතු නිසා මේ ඵලයට ලැබිලා දැන් ඔයාලට මේ විස්තර දෙන්නේ කවුරු හරි කරන අයිති ක්‍රියාවක් නිසා එතකොට ද්වේෂසිත ඒ අයිති ක්‍රියාව දෙස බලා ඉන්න තුරු ඔයාට ඔයාට කියනවා. එතකොට මේ අයිති ඒ ක්‍රියාවෙන් ඒ ලැබෙන ප්‍රතිඵලය වෙන කරන්නේ ඒ දෙන්නේ මූලිකවම ඉරදී මොකද්ද? ඒ නිමිත්තෙන් අත්දැකීම. ඒ නිමිත්තෙන් අත්‍යන්තයේ ඒ ක්‍රමයක් කරන්නේ මොකද්ද? අර සිතේ තියෙන ද්වේෂය නිමිති කරගන්නවා. අර ද්වේෂය ලබා දුන්නේ නිමිත්තා සේවක. මේකට තමයි අ ඒකට කියන්නේ දස්සනා පහත. ඒ දස්සනේ ළමා දැනගන්නවා මේක දිහා බලනකොටයි මගේ නරක සිත් පහළ වෙන්නේ. මේ කරන එක දිහා බලන්න. ඒක නිසා ඒ කෙරුවා දැත්තට දාලා මට වෙන දේ බලා ගන්න ඕනේ කියලා ඒ දැත්තට හිත දාපු ඇති නිමිත්ත වෙනස් කරපු එකයි ඒ නිමිත්ත වෙනස් කරමින් සමාකලේ මොකද්ද ඒ වෙලාවේ උපදින නරක අණු පහළ වීමට තියෙන සත්‍ය වෙනස් කරන ධර්මය ඒ ඉන්සාන්නේ අනු අර කොටස් හදන්න කාලය දෙන නිසා තේරුණාද ඔව් දැන් මේ නිමිත්තේ ඉඳලා ද්වේෂය ගත්තොත් ද්වේෂාන් තමයි පහළ වෙන්නේ. දැන් ඒ කාල සීමාවේදී ඒ ද්වේෂාන් පහළ නොවන පැත්ත නිමිත්තක් අල්ලගෙන සමාධි පිට පවතිනකොට ඒ අකටයුත්ත ඉදිරි සමා වෙන නිමිත්තක් එක්ක ජීවිතයේ ආශ්‍රේ හොඳ අනුභව කිරීමට ඒ කාලය ගත කළා. එතකොට දැන් ඒ භාවනා දියුණු කරන පුද්ගලයා කරන්න හැම වෙලේම මේ නිමිත්ත විසින් නිස්පාදනය කළා දෙන නරක චේතනා ස්වરૂපයේ දිස බලන ඒක විග්‍රහ කරනකොට අර දර්ශනය විග්‍රහ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ සිත් පහළ වීම නතර වෙන්නේ නැහැ. සිත් පහළ වීම නතර වෙන්නේ නිවන් දක්වා. ඔව්. නෑ එක හිත තමයි හැම වෙලේම හැම දිනකටම තියෙන්නේ. අනිත් හිත නැවිසියෙන් නෑ හැම වෙලාවෙම සිත් පහළ වෙවි නිවිනි ඒවා ස්වභාවයෙන් කෙරෙන විදිය සිද්ධ වෙනවා. දැන් මේ කරන්නේ අර බාහිර කාරණයකට සමාවිසිත සම්බන්ධ වෙනකොට මේ පහළ වෙන චිත්ත වේගවල වේගය වැඩි වෙනවා. ස්පර්ශය වැඩි නිසා. මේ ස්පර්ශය වැඩි වෙන්නේ එයා අවල් දෙක කරපු හැටි හොඳ නැහැ, කතා කරපු හැටි හොඳ නැහැ. එයා ඒකට දෙන හැටි හොඳ නැහැ. ආදී වශයෙන් අසකන ආදී දේවල් දෙපැත්තෙන්ම සමාවිසින් බලාපොරොත්තු වෙන හරි හරි විදිය නැතුව නරක විදිය වැරදි විදියක් එයා පාවිච්චි කරනවා කියන මේ තීරණයට යටෙන්න පටන් ගන්නකොට අන්නේ ඉන්දියන්ගේ තියෙන විවිධ අනු ක්‍රියාත්මක වෙලා අන්න චිත්ත වේගය වැඩි කරනවා. මේ වැඩි කරන ඒ වේගය නවත්තන්න සීල උපක්‍රමයේ වශයෙන් බුදුහාමුදුරුවෝ දෙන්නේ දැන් මේ පුද්ගලයා ඒ ක්‍රියාව කරන වෙලාවේදී ඒ ක්‍රියාව විග්‍රහ කරන්න ගියොත් තමාට ගැටුම් තියෙනවා එතකොට ඒ ක්‍රියාව එසේ කෙරෙද්දී මේ තමන්ට ඒ ක්‍රියාව නිසා පිටේ ඇතිවෙන මේ ක්‍රියා ස්වરૂපේ විග්‍රහ කරනකොට තමන්ට දැනෙනවා මේක මේකෙන් සිද්ධ වෙච්ච එකක් විනා මේක මම විසින් විස්වාදනය කරපු ද්වේෂයක් නෙවෙයි ඒකත් එක්ක ගැටිච්ච නිසා වෙච්ච වැඩක් ඒ ගැටෙනකොට අර වේග වැඩි වෙලා හඳවතේ රත් වීම නිසා ඔය නොසලකා හරින පුරුද්ද ගන්න තමයි මේක කරන්නේ. ඒ නොසලකා හරින්ද අපි කිව්වට ඕ ඕන එකක් කරගත්තා විදිහට හිත යටින් පුපුර හැදෙනවා. නමුත් ඒක නිකන් අර මායාවක් තමන් හැවටිල්ල. එන්නේ ක්‍රමයේ දාලම ඒවා නොසලකා හිටින தත්ත්වය අවංකව ගත්තාම ඒ අපි කරන්නේ නොසලකා හිටින්න තමයි. ඒකෙන් පුරුදු වෙන්නේ මොකද්ද? එයා ඒ විදිහේ ක්‍රියා කරනවා. එයාගේ ක්‍රියාව මගේ සිතට සම්බන්ධ කරගෙන ඒ වෙලාවේ මට වෙන දේ මම බල බල නිකා ඉන්නවා. එතකොට ඒක දියුණු වෙනකොට කොතෙන්දි කොයි වගේ කළත් ඒ ක්‍රියාව එක්ක තියෙන සම්බන්ධතාවය අයින් වෙනවා. සමන්ගේ සිද්ධ වෙන දේ බලමින් ඒ වෙලාවෙත් එයා ඉන්නවා. එතකොට ඕනෑම තැනකට පොඳින්න පුළුවන්. ඒක තමයි ඔව් දැන් ජීවිතය ගැන සමාධිය දැන් මේ තමන්ගේ මේ සිතේ තියෙන ද්වේෂය දැන් වොන්ට මට කියනවා දැන් වොන්න වැඩි වේගෙන එනවා මේ අරමිනිය අරමිනිය කරතර ගාලා කියනවා මේක දිහා බලනකොට දැන් මේ මිනිහට සම්බන්ධයක් නෑ ඈ ගිනි ගොඩ දිහා බලන්නේ නැතුව ගින්නෙන් එන එළිය දිහා බලපුවාම තමන්ගේ අස්සක් වෙන්නේ. අන්න ඒ වගේ ඒ සිද්ධිය දිහා බලනකොට එකින් එකට ගැටේ. එතකොට තමන්ට මේ වෙච්ච දේ බලනකොට ඒ ගැටේ ඒ සත්‍යෙ ගන්න. තේරුණාද කියලා? ඈ? ඔව් මට මේ සත්‍යන මට සත්‍යනේ කායමනසයේ වර්ධින් නෙවෙයි මගේම තිබුණ සත්‍යන සත්‍යය. ඒ විදිහට කරන්න දෙයක් නෑ ඔකට. මගල රත්න ශක්තිය නැත්තම් ඒ මිනිස්සයා කොච්චර උදේ ගාවත් සත්‍ය නෑ. දැන් නොසලකින්න කියන එක අපට කරන්න පුළුවන් එකක් නෙවෙයි. නොසලකෙන්න තැනට සමාජ සංවිධානය ඇතුළේ කෙරෙන්න ඕනේ. එතකොට ඒක උපත්. ඒකයි නොසලකින්න නොසලකින්න කියන්නේ සාමාන්‍ය වචනේ සාමාන්‍ය භාවිතයට වැටෙනකොට නිකන් මේ අධිපත්‍යයක් තියෙන නමුත් ඒ රහතන් වහන්සේලා ප්‍රසිද්ධ වෙලා තියෙන මොසලකින්දල කිසි දෙයක් කලගන්න ඒක එහෙ කරනවා රහතන් වහන්සේත් මෙතන වෙලා ඉන්න ඈ අර ඒ ගල් පෙල්ලන් හදනවා මේ බුදුහාමුදුරු සක්මන් කරනවා ඒ මොසලකින් ඒ සත්‍යෙින්ද අරව කොල්ලන එතකොට දැන් මේ ප්‍රඥාවෙන් කලේ මොකද්ද? දැන් මේකේ ඇලීමෙන් හිටියොත් තව බැඳීම වැඩි වෙනවා. බැඳීම වැඩි වෙන්න වැඩි වෙන්න ඊළා ලබන සත්‍යය රඳවා ගන්න ශක්තිය පේන්නේ. ඒක නිසා මේ දුකය මා විසින් ගත් එකක් නෙවෙයි නිකන් ආපේ. ඒක හේතුවට අනුව පහළ වෙච්ච එකක්. ඒ තැනට වැඩ හැදුනේ මෙතෙක් දුර මම නිසි විදිහට තීරණයක් අනුව වැඩ කරපු නිසායි. අන්න ඒක නිසා දැනුත් තියෙන්නේ ඕකෙන් දෙන්නේ කියන්නේ ඒක වෙන විදිහට එච්චාරයි. දැන් ඉදිරියට සිද්ධ වෙන ඒ සිටිවිලි දෙස්තාව දහම යොමු කරමින් සිටියව පමණයි මට තියෙන්නේ. වෙන දේ බලා ඉන්න විතරයි. ඒක වර්ණනා කරන්නයි ඒකේ විස්තර සිතන්න සක්කත් මතයි. අයිති නැත්නම් ඒව සිතලා වැඩක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒව සිතලා වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නිකන් ඉදියොත් විතරයි. දැන් මේ උගන්වන්නේ මුකුත් නොකර නිකන් ඉන්නවා කියන්නේ. එතකොට අත්ත සම්මා පණීතිස්ස. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා දැන් ඒ විදිහට තමයි සිත ප්‍රඥාවෙන් නිෂ්ඨ කරලා අර ධ්‍යානයක පත්තිවිපත්තු සිතත් එක්ක ප්‍රඥා මිශ්‍ර වුණාම ඒ තමාට ජීවිතයේ පිළිබඳව ඇත්ත වැටුණා නම් තීරණේ ආවනම් අන්න ඒ ඇත්ත වැටහීම මොකද්ද? සක්කාය පිළිබඳව. ඒ ඒ කෘත්‍ය ඒ වස්තුන්ගේ ඒ ඒ කෘත්‍යයන් පිළිබඳව. සමාත නිසි වැටහීම ආවන. තොර දැන්නේ හිත මා පහල කරන එක නෙවෙයි. ඒ ඉන්ද්‍රියන් ක්‍රියා කරමින් ඒ ඉන්ද්‍රියන්ගේ තියෙන සිත් පහල කිරීමේ ශක්තිය දානුව මේ සිත පහල වෙනවා. ඒක නිසා ඒවා ඒ ඒවා විසින් කරන කෘත්‍යෙනි මා කරන දෙයක් නැහැ. අන්න එතෙන්දි සද්දනයක් උනේ සක්කාය පිළිබඳව තමා තුල තිබුණා වූ සක්කාය කියන්නේ ඒ දේවල් වලට අයිති කෘත්‍යයයි. මේ සක්කාය කියන්නේ මමයේ මාගේ ආදී වචන වලින් තමයි ඕක යම් සම් මේ මේ විස්තර යන්නේ. එහෙම ඉතලා හරියන්නේ නැහැ. කන විසින් කනටයි කන විසින් ක්‍රියා කරනකොට කනටයි සිතක් පහළ වෙනවා ඒකට කියනවා සෝත විඥාන. ඇස ක්‍රියා කරනකොට ඇසටයි පිටයෙන් සිතක් පිට පහළ කරනවා ඒකට කියනවා චක්කු විඥාන. ඉතින් ඔය විඥාන වර්ග හයක් මනෝ විඥානයත් එක්ක ඔය විඥාන කියලා කිව්වේ මොකද්ද? ඇසෙන් රූපයක් බලනකොට අන්න මුළු සිරුරේම තියෙන මේ රූප බල නැත්නම් ආලෝකයක වැඩ කරන අනු වැඩ කරලා අන්න තේජසක් මත මූලික තැනට දෙනවා මොනවද හඳවතට ඒ තේජස එක්ක ආසලා ඒ හඳවතට එක්ක වෙන තේජස් ධාරාව තමයි අපි මේ පිට කියන්නේ තේරෙනවද පාදක ඈ එතකොට ඒ තේජස් ධාරාව මූලිකව එක්කාසෙන්න පුළුවන් ප්‍රධාන අයිතිය තියෙන්නේ අඳවතේ. ඒ මොකද සෑම තැනටම ලේ ධාවනය කරන මේ විසුරුවාගෙන මූලික ස්ථානයේ තමයි සම්දිස්ථානයේ තමයි හඳුන්වන්නේ. ඉතින් හඳවතෙන් හැමදාම ඇහැට කනට නාසයට දිවට ශරීරයට මොළයට හඳවතේ ආශ්‍රයෙන් තමයි මේ ලේ ධාවනය ඒක නිසා මූලික ස්ථානයේ ඔක්කොම ආරංචි වෙනවා. ඒක නිසා ඒ ආරංචිය තමයි අපි මේ සිත කියලා කියන්නේ. සමගියම ස්වාමීන් වහන්සේ කටයුතු ක්‍රියා කරන වාචික නියෝජක ඉස්සත අන්තර්ගත පිළිගන්නේ අන්තර්ගත මොකද අදවත පිළිගන්නේ කොහොමද අදවතේ කියන්නේ මක්ෘත්‍යයක් ඒක ඇතුලේ තියෙන අර රූප කලාපයන් මේ පරමාණු විශ්ින් පරමාණු කුපුරණ එකයි ඔය කරන්නේ ඒ අදවතේ තමයි ඒක කරන්නේ එතකොට ඒ අනුසාරයෙන් මනෝ දහතුවේ තියෙන ඒ තමන් විසින් යම් යම් ක්‍රියාවල් වලදී සටහන් කරගෙන සතහන් වුණා වූ යම්නම් සතහන් පොළොවාලන්න පුළුවන්කම තියෙන චිත්ත දේග පහළ වෙන තරමට ඒ ඒ සතහන් තැලවිලා ඒ අදහසත් ඒකට විශ්වය. එහෙමයි ඒක කෙරෙන්නේ. නෑ මොළයට සංඥා වෙනවා හඳවත හඳවතට යනකොට ඒ මොකද්ද ඉන්ද්‍රියකින් වේගයක් හඳවතට දෙනකොට ඒ අතරතුරේ විද්‍යුත් මාර්ගයේ මොලේටත් යනවා. ඒකයි ඔය සසංකාර අසංකාර කියන වේගයක් තියෙන්නේ. එලකට මොලේට යාම ටිකක් බරක් වෙනවා මොකද ස්නායු බලය යන නිසා. හඳවතට එන්නේ එහෙම නෙමෙයි කෙලින්ම විද්‍යුත් මාර්ගයේ මේ මේ අර කාන්දම් මාර්ගය. ඒ කාන්දම් බලයෙන් ඒකෙන්නේ ඉතින් මේ නල මාර්ගයක් ඒකට ඕනේ කාන්දේ. ඒ කාන්දම තමයි අපි මේ කියන්නේ කාමයේ කියලා. තේරෙනවද? ඔක දැන් ඉස්සර දවස් ඇහවද ඔයා. එතකොට ඊළඟට දැන් මෙතන දෙන්නනවා අත්ත සම්මා පණිදිය. දැන් මොන්න හරියට හරි සමාධි හිත පිහිටෝකු ඇති. සමාධි හිත හරියට හරිනම් පිහිටෙව්වා ඒ පිහිටපු ඒ සිතේ තියෙන්නේ වැරදි ස්වરૂපයකට නොකෙරෙන විදිහට සිත සංවිධානය වෙච්ච එකයි අන්න ඕක තෙන්දී සෝහම් ඵලේ සංඥාවක් තමයි වෙන්නේ. ඒකට දැන් අදට තියෙන්නේ මොකද්ද? බාහු සත්‍යන්ත සිප්පංච විනයෝත සුතික්කිතෝ සුභා පිතාච යාවාච ඒතම් මංගල මුත්තේ දැනේ මංගල මුත්තන උතුම් වූ මංගල්‍ය කියලා කිව්වේ ඔය ඔක්කොම පදේක්ෂාසනාට පස්සේ නෙවෙයි. දැන් ප්‍රතිરૂපදේශ වාසෝච්ච උද්දේකගත පුඤ්ඤතා ආදී ඒ කියන සමපදයක් පාසාම ඒක එක එක සැපදායක අවස්ථා හැටියට උන්වහන්සේ දැන් ප්‍රතිરૂපදේශ වාසෝච්ච ඒකම් මංගල මුත්තම ඒ හොඳ තෙජස්වි වාසය කරන තත්ත්වයට ආවනම් හිත ධානයට හැරුණා නම් ඒක හොඳ සපක්. ඒකට බුද්ධියකට පුඤ්ඤතා. ඒ ධානයට ප්‍රඥාව මිශ්‍ර කරන ඊට වඩා හොඳ සපක්. දැන් හරි. එතකොට ඊට වඩා හොඳ සපක්. එතකොට මේ සප తত্ত্বය පවත්වමින් යනවා නම් ඒ පවත්තන යන පවත්තන යනකොට ඒකේ සාහුරු භාවය දියුරු භාවය. ඒක අර දෙකට වඩා ලොකු එකක්. ඉතින් හැම සිද්ධියකම සැපලදෙන හැටි බුදුහාමුදුරු දෙන්නන්නේ සැප ගන්න මාර්ගය ඉන්නාට කියන්නේ. එතකොට අත්ත සම්මාපණදී ඒක අවසානයි. බාහු සත්‍යංච සිප්පං. බාහු සත්‍ය කියලා කියන්නේ නමුත් ස්වභාවය. ශිල්පය කියලා කිව්වේ ශිල්ප ශිල්ප කිව්වේ මොකද්ද? ඒ තමා යම් කිසි දෙයක් දන්නෝ නම් ඒ දැනගත්ත දේ නිවර්දිව කරන්න පුළුවන් එකටයි ශිල්පය කියන්නේ. නිවර්දිව දැන් යම් කිසි කෙනෙක් උඩ කඩුව හම්බෙච්චාම ඕක නිත්‍යාකාර ක්‍රියා කරන්න පුළුවන් ඒ කඩුවේ හැම වෙලේම මෝහාට ඉදිරිය බෙදාවන. ඒ කලෙසු තරණය කරන්න පුළුවන් නම් තමයි එයා සම්පූර්ණ ශිල්පය දන්නේ. ඉතින් නැත්තම් ඕක කාටත් අරගෙන වනන්න බැරි කමක් නෑ. ශිල්පය කියලා කියන්නේ ඒක කඩුවෙන් ගන්න වැඩේ හරියට සිදුවෙන විදිහට ඒක පරිහරණය කරන්න පුළුවන් නම් අන්න එතනයි කඩු ශිල්පය. අන්න ඒ වගේ බහුසුත භාවය කියන කතාව උත්තරයි. බහුසුත භාවය කියන්නේ මොකක්ද? බහුසුත භාවය කියන්නේ බොහෝ දේ ඇති සිදු සංගති බව කියන තමයි ඔකට ඒකාදෙනි. ඒතකොට අසු පිරු අසු පිරු කියන එක හරි ඒක. ඒක මොකද? අසන්නේ මොකටද? යක්ෂ අදහස. මොකක්ද? යමක් අසනවා නම් ඒ අසන්නේ සමාගයේ හැම දෙනා තුළම තියෙන සමාගයේ ජීවිත සැලසිල්ලට අදාළවන යමක් ඉගෙන ගන්නයි යමක් අහන්නේ. ඒක නැත්තම් පිරු නෑ. ඇසු විතරයි. දැන් මෙතෙක් කියලා මෙතෙක් දරව. මෙතෙක් කල් වෙලා තියෙන අපිට මොකද්ද? අසන තියෙනවා පිළිලල. මොකක්ද පිළිලල? ඒ අසන දෙයින් මගේ අදහස සාර්ථක කරගන්න පුළුවන්. කියලා හිතන් අර අදහසට අර හිස්ස තියෙන කමත මෙන්න වමනාදේ වැටුණා කියලා හිතන් සාර්ථක තීරණයක් ගන්න දෙයක් හම්බුනේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ මෙතන සාහසත්තන් කිව්වේ මොකද්ද? ඒ අසපු දේවල් යමක්ද උඹට අදහස සාර්ථක කරගන්න සම්පූර්ණ කර ගැනීමද දව් දෙන දේවල් යම් තරමක් ඔබ අහලා තියෙනවනම් අන්න ඒව මෙතෙන්ද දෙත්තේ ඒ මොනවද මූලික වශයෙන් බව බුද්ධ ශාසනය දැන් ධර්ම බුදු දේශනාවේ උගන්වන්නෙම යම් කිසි කෙනෙක් යමක් එක්ක සම්බන්ධ වෙන වෙලාවට ඒ සම්බන්ධතාවය අතුරු පරිහරණය කියන එක වරදක් නෙවෙයි ඒක ජීවත් වෙන පුද්ගලයාට අතුරයි පරිහරණයයි අවශ්‍ය වෙනවා විශේෂයෙන් පරිහරණය ඒ පරිහරණය එක දෙයක් ඒ පරිහරණයට වැඩිය යම් කිසි කෙනෙක් පරිහරණය කරන එක එක්ක බැඳුනොත් ඒ බැඳීම කරදරයක්. බැඳීම තමයි දුකට හේතු වෙන්නේ. එතකොට මේ බැඳීම දුකට හේතු වෙනවයි කියන්නේ. යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවේදී ඒ ඒ තමා බැඳෙන දේවල්, තමා අතුරු කරන දේවල් එක්ක බැඳීම නැතුව සිටින්න යම් ඒ හුරුව ගත්තා ගන්නවා නම් ඒ බුද්ධියට කොයි දේ ආශ්‍රය කළත් කොයි දේ පරිහරණය කළත් ඒක යට දුක් පීඩා ලැබීමට හේතු වෙන්නේ නැහැ. එතකොට හැම එකම හැම කාරණයකදීම ඒ පුජ්‍යලයාට අර කාරණේ තේරුම් ගැනීමට තරම්. එයාගේ සිතට කාරණා වැටවිලා තියෙනවා නම් කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා නම් හේතු සාධක ඉඳලා තියනවා නම් ඒ බුදුහාමුදුරු කියනවා අන්නේ ඒ ගැනීම මේ බෞද්ධික භාවය. වයමක් ඇතුවන ඒ අසාපුදේ ඉදී ජීවිත සැලසිල්ලක හේතුන අසම්පූර්ණත්වයෙන් සම්පූර්ණත්වයට පත් වෙන්න පුළුවන් සත්‍යයක් උඹදේකින් උඹට පෙන්වා දෙනවා නම් පෙන්වා දුන්නා නම් ඔබ දැක්කලා අන්න ඒක මෙතෙන්ද දාන මොකද්ද මෙතෙන් දවන්නේ කිව්වේ? එයාට කියනවා තවත් හොයපන් උඹ මොනවද තියෙන්නේ? ඕකේ දැඳෙන තත්ත්ව මොනවා හරි අවශ්‍යන තියෙනවා නම් අන්න ඒක සොයාගන්න. ආවසච්චන් ඒ දැඳෙන තත්ත්ව සොයා ගැනීමේදී ඔබ විසින් කල යුත්තේ මොනවද? දවස උඹ විසින් කළ යුතු දේ හරියට කිරීම තමයි මෙතන ශිල්පය කියන්නේ. ඒ ශිල්පය කියන එක මෙතෙන්ද බුදුහාමුදුරු වදාරනවා. ඒ ශිල්පයට අදාළ කොට දැන් කඩු ශිල්පේ නම් අල්ලන්නේ මෙහෙමයි. ඒකට දකුණු අතින් මෙහෙම අල්ලගත්තම වම් අත පාවිච්චි කරන්න යන්න හරි. ඒකට සමාගිය ඇඟ හැඩගත් අනිමේ. ආදී වශයෙන් ඒ ඒ කදිසිල්පේදී ඒවා කොහොම අදාළ වෙච්ච ක්‍රියාව තමයි කදිසිල්පේ කියලා කියන්නේ. ඒ වගේ බුදුහාමුදුරු මෙතන ශිල්පයක් උගන්වනවා. මොකක්ද? දැනින්ම කෙල්ලාර උගන්වලා තියෙන ඔක කරන්නේ මොකක්ද? අර බුදුහාමුදුරු වදාලා දුක්ඛ අරඤ්‍යගතෝව දුක්ඛ මූලගතෝව ශුඤ්ඤාගා නිකීදති පල්ලංකං පුජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත කියලා ඒ මොකක්ද ඒක තමයි සිත් ඒ ජීවිතයක් සංසිඳනටපත් කිරීම පුද්ගලයා විසින් ඒ තමා විසින් පරිහරණය කරන්නා වූ මේ සිතිවිලි પરම්පරාව එක්ක අල්ලන්නේ ඒකට අනිත් පැත්තෙන් සාස්ත්‍රෝ දෙන්නේ ඒක දුර්වල වෙනකොට ඒවාට නිදි යන අඩිය කියලා හිතන් ගැම්ම ගන්න තමයි එතන අරඤ්‍යගතෝව භුක්ත මූලගතෝව ශුන්‍යාගාරය මේ අරුත් මූල දතුවා. ඇස් දෙකක් මිනිස්සේ ඒවා වෙලා ඉන්න ආධාරිත මොන්දියන් අර මම හන්දයන් තබ්බේ. එතකොට දැන් අපි කියනවා ඔය අරණ්‍ය ගතවා සුක්ඛ මූල ගතවා විඤ්ඤාගාර ගතවා කියනවාම බුදුහාමුදුරේ කිව්වලු භාවනා කරන කෙනෙක් එක්ක කැලේ කියන්නේ එක්ක ගහක් කැලේට යනවා එක්කෝ දික් ගියකට යන. පාළු ගියකට යන. ඔය ඔය තුنين ඔය තුන් තැනක ගියා. ඔය තුන් තුනේ කරනකම් නැත්තම් භාවනා කරන්න බෑ. දැන් ඔය අනුදාහමුදුරු බුදුහාමුදුරුවෝ උපස්ථායේදී ඉඳපු අනුදාහමුදුරුවෝ අරණ්‍යගතෝ වෙන්නත් බැරි වුණා. චිත්ත මූලගතෝ වෙන්නත් බැරි වුණා, විඤ්ඤාගාරගතෝ වෙන්නත් බැරි වුණා. මොකද දස වැඩ. බුදුහාමුදුරන්ට පස්සාන. ඒ කොහොමද ආරය? ආනේ. ඉතින් යන්න. හා? ඉතින් යන්න වෙලාවක් නෑ, රැඳි වෙනවා, නිදා ගන්න වෙලාවක් තිබුණේ නෑ, රැටිස්සේ අන්දමක් පත්තු කරනවා. බුදුහාමුදුරේ ඉන්නේ කුටියේ ගාව. එයාට මෙහාට කරකෙන. මොකද බුදුහාමුදුරුවෝ යන්තම් ආනන්ද කියුණොත් දෙපාරක් කතා කරන්න ඉන්න වැඩයි විගහට යන්න ඕන මම කියලා මේ සම්දම් පක්ෂකම් ඉන්නේ එළිය දෙන්නේ අපෝලේ ගාය ලයිට් නෑ ඉතින් ඒක නිසා පන්දුගේ පත්තුක අන්න උපස්ථානයේ තියෙන අගේ ඉතින් කොහෙද කැලේෙන් මේ වගේ අපේ නමුත් අනුදානමුදුරුවෝ ඒ ඔක්කොම පිළිනවා ඉස්සාවට පස්සේ හොඳට ඉතින් අඬල කළා ඒ ඔක්කොම අවසන් කළා චාරිකාවෙත් ගිහිල්ලා ඒ ශෝකයෙන් ඉන්න මිනිස්සුන්ගේ ශෝක සංසිඳවන්න කාසිපාම් දෙක්ලා අන්න කාසිපාම් දු තීරණය කළා මේ සංගායනාව කියන්නේ මේ කබල් ආම්තුගොල්ල ටිකක් ඉස්සාවලා මේක කණ්ඩායම් හදන්නේ ඒක නිසා විචාර රාතන් වහන්සේලා ටික එක්කා කරන එක ගොනුකොලේ නැත්තම් මේ මිනිස්සු ඕක මඩ කලනවා ඊට පස්සේ නම් හදන්න හම්බෙන්නේ නිසා විදහාට මේ වැඩේ අපි කරන්න ඕනේ කියලා සංගායනාව දැක්දිනකොට උන්වහන්සේ තීරණය කළා 500ක් ආසන්නම් කියලා වුණ. ඒ 500 හරි 800 හරි කමක් නැහැ. නමුත් මෙතන රාතන් වහන්සේලා විසින් මේක කළ යුතුයි. මොකද රාතන් වහන්සේලා විසින් කළ යුතුයි කියන්නේ අනාගතයේදී ඇති වෙන ඥානවන්ත අය මේවා කවුද මේක ඇදුවේ? ප්‍රත්‍යක්ෂ බුද්ධිය. ඔව්ගේ කිව්වා එතෙන්දි කලකිරෙනවා එයා. මොකද කලකිරෙන්නේ? සත්‍යය වෙන ඉතින් මොන මොනවා දානවා දන්නේ කල්. වෙනවා. සාතන් වහන්සේලා දැක්කේ. කොයිතරම් දුරද කීදේද ඒව. එතකොට උන්වහන්සේ අනුදහාමුදුරු වැඩම ගත්ත පන්තිය සම්පූර්ණ කරන්නයි කියලායි. සමාගමේ මතයේදී පන්තිය සම්පූර්ණ සම්පූර්ණ කරන්නේ 499 ඉති තිබුණට ඒකේ දෝෂයක් නෑ සම්පූර්ණයක් හොම් තිබුණේ නමුත් අනගහාමුදුරුව එක්කයි බුදුහාමුදුරුව වැඩි බණ කතා කරන්නේ. උන්වහන්සේට ඒව මතක තියෙන උඟක්. ආවල්ෙන් ගහවල් දේශනා කරලා තිනවා ඒ ගහවලාට දේශනා කරේ ඒක ඌ ඔක්කොම මතක තියෙන්නේ වැඩි කතා කරලා තියෙන බුදුහාමුදුරුව අනගහාම. අනගහාමුදුරුව එක්ක උත්සාහ මේ අනගහාමුදුරුවගේ උත්සාහ. ඒක නිසා කාර්යපාමුදුරුව දැන් මාසින් තීරණේ හැටියට මෙතන රහත් නොවීම සෙන්දවාදී වුණොත් කවදා හරි අනාගතයේදී ඉස්ති කියන්නේ මෙතෙන් මොන බොරු ගහයකියක් දන්නේ රහත් වෙලා නැහැනේ අල්ලහන් ඈ ඉතින් ඕක මොන රින්ගෝල දන්නේ ඒක නිසා එවැනි වචනයකට අපිට ඉඳ තියෙනවා අන්නාස බොරුම කියන බව අපි දන්න ඒක අනාගත ලෝකයේ අයම දන්නේ ප්‍රත්‍යක්ෂ කමක් එක්ක සම්බන්ධ කරගත්තාම සැකේ මතුවේ ඒක නිසා අමාරු කොහොම හරි මේ තාත් වෙනවා ආ හොඳයි තාම මට ඉතින් මේක බැරි වුණා තමයි සමනෑලි මම රහත් වෙලා ගිය නිදා ගන්න ගිහිල්ලා ඉතින් යල වෙනකොට රහත් එතකොට එතන ශුන්‍යාකාරයක්වත් අරණ්‍යයක්වත් මොකක්ද නැහැ. ඒක කියන්නේ මම මෙච්චර විලාය. එතකොට අර සිල්සේ කියලා කිව්ව මොකක්ද? ඒ වෙලාවට චිත්ත කෙලස්වලින් මිත්‍ර සංසාරේ ගමන් කරනකොට කෙලස්වලින් ගහනව පවතින චිත්තකට හැම වෙලේම කෙලස් වලට ඇදී යන්නේ කයි ඒ චිතේකට දැයි අරම කුරුණේ කියලා කියනහට හැම වෙලේම කකුල අත දිත්තන එකයි කරන්නේ. ඒ මොකද වෙන විදිහකට කකුල උරලලා තියෙන්නේ. ඒක. මේක තමයි කියන්නේ විදිහ. ඔව් අපි එන්නේ මෙතෙන්ද? ඈ දැන් මාත්‍යාවනි දැන් කකුල් දෙක පරියන්ක බඳින්න බැරි අය ඒ අයට පුදුවක් පිළිල ගත්තාම මේ කරන්නේ කිව්වා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ගතේ පිටේ නිදින්නේ සුත්තේ జాగෘතේ කියලා හිටන් යාන් මේ නිදු මිතුන් කියන්නේ එක වෙලාවක් අත්තා නිකන් ඉඳලා නෑ ආනාපාන සතිය කියලා කියන්නේ මොකක්ද මේ ආන අපාන කියන මේ ආස්වාද ප්‍රස්වාද සිද්ධිය ඈ ඉක්මවා යන සිකුඟල් නැතුව ඒ සිද්ධිය ප්‍රමාණයට සිතක් පහළ වෙනවා. ඒ සිත සමාධි ස්වરૂපයයි සමාධිය කියන්නේ කෙලෙස් නැති ස්වરૂපයයි. අන්නේ කෙලෙස් වලින් මෙහා ඒ සීමාව ඇතුළේ ඉඳගෙන උඹ ඒ කටයුතු කරන්න ඕනේ කියලා ආනාපාන කරනවා. එහෙනම් දැන් අපි කරන්නේ පුළුවන් යනවා දෙනවාද කියලා බල බලින් දෙනවා. නේද? සමහර උහුලන් යන්නේ නැත්තම් කියලා අදිනවා. ඈ? රෝක් ගාලා අදිනවා. ඒ ඒ කියන්නේ ඒකයි මේ බලන්නේ. නමුත් ඒකට වැටුනොත් අපි මේක විසිරනවා. මම එතෙන් දෙන්න. එතනයි එතකොට දැන් මෙතන මොකද්ද? ඉන්න අරඤ්‍යගතෝවා ගතෝවා කියන වචනේ කියන්නේ මොකද්ද? ගිය කෙනෙක් නෙමෙයි. නැතු ගිය යන්න කිව්වනේ ගිය කෙනෙකුගේ தත්ත්වය වෙනවදීන්න ඕන. අරණ්‍යගතෝව ආරණ්‍යගත වෙච්ච කැලේකට මහා හිමයකට ගිය බුද්ධලේකට අනිවෙච්ච බුද්ධලේකට ඇති වෙන හිත මොකක්ද? ඒ විනියා තාත්තවරුත් නෑ. කැලේ කොටි වලක් මොයි විදිහේ විසුරු සත්‍යවාදිය ඒ වාගේම කතු ආරි මේ මහා භයානක දේවල් ඒ දුන්‍යා මේ මේ මේ කලේ නැති මේ විදිහට නැදි මේ විදිය නැදි වෙන්නේ මේවත්. එතකොට ඒ නැදි වෙන ඒ පුජ්‍යලයා. එතකොට දැන් ආරන්න ගත පුජ්‍යලේ. ඒ මියකින් පිට භාවනා කරන්නේ. අදි කියන්නේ ආරන්නේක නැදි වෙන. මොකක් කරන්නේ? ඒකට බුදුහාමුදුරු කියනවා මේ ආසලි සෑම බැලිල්ල සෑම කම්බියයිලා ඉවැල්ලිලා ඈ ආදී මේ කරන්න පුළුවන් දේවල් ඔක්කොම කර කර මේ විඤ්ඤාණ මේ වීර්යය කරන්නේ කොයි පැත්තෙන්ද කොහෙන් වින්දුවද කොයි විදිහේ දෙයකින්ද මට මේ කලින් ඉක්මනට දෙන්න ඒකට කලින් දෙන්න අදහස මෙයාට ඉන්නේ මොකද කොයි දෙලේ සර්පයයිද කොයි දෙලේ පොඩිය පණීද බලහපණීද අලියයිද අත්කත් වඩාගෙන ඉන්නේ ඕවාල දැක්කත් කොහෙන් කට වෙන්නේද සිඳුරු කොහෙන් උදාද ඒක නිසා හැම පියවරක්ම සිඹුරෙකුට උනොයේ අලියෙකුට හුලම්පාර නොදින අර විදිහේ සතෙක්ට මගේ සංඥාව නැතේ ඒ වාගේම කතු වලට අදිය නොතිය උඹක් අස්සේ නොරින්ද සත්‍යයක් මගේ හැම අදියක් පාසා කියෝනේ කියන එකයි හැලෙන් බේරෙන්න හදන මිනිහද කියන්නේ. වෙනවා. ඈ වක්කෝ තියෙනවා නම් ඕනේ හරි අතු වක්කෝ ගන්න පුළුවන්. ආ මොකද උනේ? ඔය ගිය කෙනෙකුට වෙන බං ඔයා බලන්න ගතෝවා කියලා බලන්න විහිද බලන්න ඔයාට වෙන්නේ මොකක්ද කියලා. යාල යාලක් දැන් ඉතින් භූමියක් නේ. නමුත් යන්න ඕනේ කොහෙද ආරණ්‍ය කියන්නේ. යාලත් ආරණ්‍යයක් නේ. කිසිම පාලනයක් නැතුව කටු වලින් ජවසී ගත්ත පාරවල් අරවම නැති මහා දරුණු වණයක් හැදලා සත්තුන්ගෙන් ජවසී. ඒකේ ගිය කෙනෙකුට ගතවා ගිය කෙනෙකුට ඇති වෙන්නේ මොකක්ද? මේකයි ඒක. ඒකම ඒකයි. දැන් ඔව් ඒ සත්‍යය ගිය කෙනෙකුට යම් හිතත්ත පාවෙයි. දැන් මේ මනුස්සයාට සම්පින්දන කරගත්තාම මේ මනුස්සයාට හම්බෙලා තියෙන මේ සිිතේ தත්ත්වය මොකක්ද? කොහොමද මේ ධර්ම අයිතිවාසිකමෙන් මම බේරෙන්නේ කියන සම්පින්දන අදහසයි එතන නේද? ඒක කොටියා වලහ මොකා හරි ඇවිදලා. දැන් මා මහා විහිසුණු තත්ත්වයකටයි මුණ පාල ඒක නිසා කොයි වෙලේද මම මේකෙන් බේරෙන්නේ? බේරෙන්නේ කිව්වම පැනලා දුවන්න බෑ. මොකද මේ පෙරමිනියා ගාලා ලෙහෙන්නේ. හැම එරමිනිය දාලක්ම ඇනගන්නේ නැති සතිකුට මගේ සංඥාව නොවැටෙන්න ඒ වාදයෙන් විස ද්‍රව්‍ය නොක කොච්චර බර්ගිනි වුණත් ඈ විස ද්‍රව්‍ය නොක මේ මේ දෙන්නේ කල්පනාවෙන් තීරුවෙන් මේ වැඩේ කරගන්න ඕන කියලා ගැලේ ඉන්න විදියට එතකොට දැන් මෙතන සීල්පයට අර සිද්දේ ගන්න මියා ඒ මුලින්ම ගන්නන්නේ සූති විපානේ මොන කීපියාර කොල්ලෙම කියන වැඩි දෙයින්ති ගන්න දෙපැයි. දෙයින්ති ගත්තොත් කඩුවක් නෙවුලන. ඒ ඒ ආදී නීති වාසියක් තියෙනවා මේ කඩු කීපයක්. මෙන්න මේ සතර පිටින් නිවීමට ජීවිත තනදී හදා ගැනීමට නිවිහා සංසාරේ අනාදීමත් කාලයක් ආපු ගැම්ම කඩලා ඒ විපිරියාස තත්ත්වේ කඩලා සමාතේ හිතට මේ සාත්‍ය ජීවන සඳහා සිතිවිල්ල හදන හැටි බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ විදිහට හිතන්න ඕනේ මොකක්ද? කැලේ මිනිහා කොටින්ද වලතුන්ද ඉඳුරන්ද කටුවලට බය වෙනවා වගේ ඉඳ දැනගෙන ඊට වඩා භයානක කැලේකටයි උඟල දියලයි. මොකක්ද? ආ මොකද? ආශ්‍රයෙන් ආනන්ද හාමුදුරුවෝ මහා මෝඩයට කියනවා. ඒ රාත්‍රියේ ඉන්නේ බුදුහාමුදුරුවෝ පරිණාමයේ ඔව් ඉතින් මේ මොඩකමට වඩා මොඩකම් කොන්නෝනේ එයාට කතාවක් තාක්ුණානේ එයාට තහම දැරින්නේ ඉතින් මොකද කරන්නේ ඉතින් එයාට එහෙම කියන්න නැත්නම් මොකද ගරු කරන්නේ ඕනේ මොකද ඒ දාවත් රාහත් මෙයා තාම මෙතන පැතිරි වාසි මෙහෙම ඉඳගෙන යාට මොඩේ වැඩේ නැතිවලා දෙන්න පින්දනේ ඉති ඒ තරම් විශ්වාසයක් එහෙම වර්ධින කෙනෙකුට උපස්ථායක ධූරිය දෙන්නේ ඒක බුදු ඇතින් ගැටවදාලා ඕන වෙලාවක රහත් වෙන්න පුළුවන් ශක්තියක් ඇති බුද්ධලයක් මේ ආකාරයේ ගත කරාට කිසි ගැටියක් නැහැ. ඔව් ඔව් දැන් මොන්නේ බැරිලා මේ බණ පොත්වල කියන්නේ බලහන්නේ කියලා කියන භාවනාව කරන්නකෝ. ඈ නමුත් දුක දෙනවා. ඒ මොකද මේ නෑ මම තව පොඩ්ඩක් ආගන්න. දැන් තව පොඩ්ඩක් ආගන්න. මොනවද මේ අහන්නේ? තාම සම්පූර්ණ නෑ. ඇහුවා. ආනන්ද හම්දුවන්ට අසම්පූර්ණත්වයක් තිබුණා. ඒ මොකද? අනාදිමත් කාලයක් සංසාර ගමන් කරනකොට එයා ඒ සංහා ආසාවක් දාලා තිබුණා. අනේ මට කවදාද අන්නහවලා වගේ බුදු කෙනෙකුට උපස්ථාන කරන් ලැබෙන්නේ කියලා එක්තරා බුදුරෙකුට උපස්ථායක ධූරේ භාවිත කවරන වෙලාවේදී මේ ඇත්තට නරක වෙලාවට එතන හිටියා. ඉඳලා හිතන්නේ තින් දැවිලා ඉතින් ඔය කලකිරි ගරු සම්මාන කරන යම් දෙරකට දෙයක් ඉතින් අර කෙලෙස්වලින් පුජ්‍යලයක් නේදා ආනන්ද නෙවෙයි. මේ මතත් ඔන්න ඒ විදිහට බුදු කෙනෙකුට උපස්ථාන කිරීමේ සම්පූර්ණ ලැබුණොත් කොයිතරම් ඒකේ ආධාරම කොයිතරම් වටිනාකම කොයිතරම් ශ්‍රේෂ්ඨත්වය ඒ නිමා බුදුරජාණන් වහන්සේ ඉතින් බුදුහාමුදුරුවෝ දන්නවා ඒ කොක්ක ගලවන්න දිගෑරෙන්නේ නැහැ ඒ වැඩේ කරන්න. දැන් ඒක නිසා බුදුහාමුදුරුවෝ මොඩේට කරන්නේ නැහැ මෙයා මොඩේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දන්නා සංසාරයේ චිත්ත වේගයක ලොකු ලොකු ඉදිමැදයක් දාගෙන දෙනවා මේ මොහොතේ අර්මයෙන් බලයි. ඒ ඉදිමැදේ ජල වෙනකන් මේ වීයේ මේ මේකේ වටිනාකම ගන්නවා. ඒක නිසා ඒකට උදව් කරන්නේ ඉන්නේ මමයි දැන්. ඒක නිසා ආනන්දි කුමී ස්පර්ශායි කියන පන්තිවල කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ ස්පර්ශාන කරන කවුරුත් ඒ විදිහට කියන්නේ අනුන්ගේ සහය පතාගෙන සකස් වෙච්ච ජීවිතයක් නෙවෙයි දෙන්නේ. නමුත් අර ඒ ජීවිතේ අර සසර ගමනේදී යම් කිසි දෙයකට ආසා කරු බුද්ධලේසුගේ අර ජීවිතේ සමසාගෙන නිවන් දකින්න ආනන්ද මහෝසාව සිදුවර පන්තිවයි. එහෙනම් නැතු උන්න ඈ ඉන්නාගාර කොහොමද කියලා ඔය කියන්නේ අර ඒක කතාවෙන් අදියරුන් කියන්නේ වරුන් අද පන්සල් පිනාගානේ ඒ කියන්නේ බත් කන්දක් විතර පිනානු හොදන්න හදන මම ආරණ්‍ය ගතේ කියලාත් නෑ තව යම් පිනාගාරියක් හදන ආරණ්‍ය ගතේ නිවිසති ආරණ්‍ය ගතෝවා දුක්ඛ මූල ගතෝවා පිනාගාර ගතෝවා තුන කියලා තියෙනවා අර දෙකම කල්ලා විදහාට ගෙදරන් දෝන තමයි ඒ වගේ ඒ කියන්නේ නෙවෙයි ඉතින් එන්නවර ඒවානේ ඔව් එතකොට ඒ යම් ඡේදයක වලකට පුද්දලයා ඒ විදිහටන්නේ ඒ නිසා මේ දැන් මේ පුද්දලයා Taman හිතන් දෝන ධර්ම විදේක අර සමාධි ජීවිතයේ දුක්ෙන්ද අර සැලේ ඉන්න සතා හඳනවා එහෙනම් ඉතින් දෙන්නේ පුළුවන් ඉන්න ප්‍රතිපතේනවා ඉතින් දෙන්නේ නමුත් සංසාරේ මේ සතුන්ගෙන් කැවුම් ලබන්න බුටි ගන්න ඉවේ වැටෙන්න ඉඳුම් ගන්න හොඳට දානකම් මූණ පොඩි කරගන්න මේ ආදී බාහිර පීඩන අභ්‍යන්තරික පීඩන හැම වෙලේම දෙරින්ද ඉඩ නොදී අනන්ත දුක් වලට ගානේ මේ මගේ ජීවිතයේ තිබෙන කෙලෙස් අනන්තයි ඒවා කොහි තීනොල් මම දන්නේ ඒවා කොයි විදිහේ එයිද මම දන්නේ ඒ කොයි අත්ේ වින මොන හේතුව නිසා එනවද දන්නේ ඒ මුකුත් මට තේන්නේ නැහැ. කැලේ නම් ඒ කප්පි අන්තම් හොයාගන්න පුළුවන්. මේක මොන බලස්තු. ඒක නිසා අර කැලේ මිනිහා යම් තේද සතාගෙන් දෙරෙන්ද මේ හෝම කල්පනාකාරීව බොහෝම මේ සිව්ව ඒ ගමන සාරස්සා ගන්න ඒ වගේ මගේ සිතිවිලි වලට මොනම විදියකින්වත් ඒ ක්ලේශ ධර්මයක සම්බන්ධතාවය නොවේ කෙලෙස් නැති සත්‍යයක් ඇදෙන දුරු කෙලෙස් මිත්‍ර නොවෙන්නම මගේ පරිහරණය වෙනවා ඒක හැම වෙලේම හැම මොහොතක් පාසම හතරක් පාසම පහළ වෙන හැම සිතක් පාසම ඔය කල්පනාවම ඒක මේ මොකක් මේ දුක් නිවන සිල්පයක කොට එනකොට දෙවි කොටෙන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේ කොටස එසේ කරනකොට වතේන අත්දැකිල්ලක් යන්තම්තර සැලී හේම භූමි චිත්ත විචාරය හම්බෙන්න වගේ අර චිත්ත දියුණු කරන ඒ தත්යෙන් චිත්ත පාලනය කරන කෙනාට එනවා යම් කිසි සංස්කෘදායක අවස්ථාවක් හරියට මොකද්ද බොහොම දාහයෙන් ඉන්න පුද්ගලෙක් දාහයෙන් ඉන්න පුද්ගලෙක් වවුරු වේලිවේලේ බුද්ධලේකුට ගහක්කටකට ඒ අවස්ථාවේ රිංගුවොත් ය ඒක තීන ගම නුගහක් ආදී ඒ ගහට ගියාම යාට මොකක්ද හිතෙන්නේ යාට හිතෙනවා අනේ මෙතන නම් බොහොම හොඳයි හොඳ දේවල් හොඳ පිටින් මේ ආදී දේවල් යාට හිතෙනවා නමුත් ඔය මිනිස්යාට හැමදාම ඒ ගහට හිතෙන්නේ අර 1000න් වෙන්නේකට මේ සෙවන එයාට උපකාර කළත් ඒ සෙවනේ සදාකාලික හොටින්න බැරි නිසා අර ගහ යට ඉන්න මීනා සෙවනට ඇවිල්ලා සෙවනින් දාහනියාගෙන එතනින් නිදී යම් සේදී අඳා ගන්න ගෙදෙස්ස. ඈ ඒක තමයි නැත්නම් නියතන අරක තෙන්කෙන් ඉන්දියා මේ කාප්පෙකි මේ වවුඩෙකි සදා. නේද? අන්නේ විදිහට උන්ගේ සිතට මේ කෙලෙස් එන්නේ නැති සත්‍යය ඇවිල්ලා සමාධිය හෝ ධානය හෝ ආසේලාවට එතන හින්දමින් ඉඳ හදන්න එපා. ඒක හොඳයි සුවයි 10 නෑ තමයි. හරි හේවනතාව වගේ. ඔව් හේවනතාව වගේ ඒක 10 නෑ. නමුත් ඔතන ඉඳ බෑ. සිටියොත් වැඩේ වර්ධිනවා මොකද? ආපහු අර කරච්චල්ලට මූණ බඳ වෙනවා. ඒ මිනිහා අර අර මිනිහා ගහයන් යක්කලා ඉඳලා නිකන් ඇලවෙන්නේ නැහැ කියලා. දිවුවා. දැන් ඒ විදිහට සම්මුනේ මේක ස්ථිර තන ස්ථිර බඳනමක් හම් වෙනවා. ඒක මේකෙන් දෙන්න එපා කියලා කියනවා. ඒක ශුන්‍යාගාර ගතෝ දුක්ඛ මූල ගතෝ. ඒ විදිය මිනිහට හිතෙන්නේ. හරිද? තේරෙනවද? දැන් මේ මං ගන්න ශිල්ප කියන එක දැන් දැන් වෙලා ආවා. ශිල්ප උගන්වන්න බින්දලා. හරි. හරි. විලායි. ඒක නිකන් ලැබුණ වගේ විනාශ. හොඳයි කමක් නෑ. ඒ ගමන්නේ මේ විදිහට ඒ සත්‍යය තමයි ඥානයේ සමාපස් ඥානයේ සංගතික විදිහට. ඒ සිතේ තියෙන ආස්වාදය ඉඳින් නැතුව ඉන්නේ මත යන්න හිතන්න ඕන. සිතවිල්ලයි විඥානය කියන්නේ රුක්ක මූලක. අපි කියන්නේ ගස් ගස් ඇද භාවනා කරා. තේමුණොත් ඉතින් තෙමිතෙමින් ඉන්නෝ. මේවාට ඒවට පිළිතුරු දෙන්නේ නැහැ. කොහොම හරි ගහ ඇතින් විපන් ඒක නිසා ගහ ඇති. ඒ බුදුහෝ කියන්නේ නැහැ මේ සිද්ධියට කරන්න බැරියලා. එහෙනම් සම්මා සම්බුද්ධ නෙවෙයි. මේක සම්මා සම්බුද්ධ කිව්වේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒකයි ස්වාත්තාතෝ භගවතා ධම්මෝ කිව්වේ හරියට කියලා. හරියට කියලා කිව්වේ වචන වර්ධින් නැති වෙන්නේ. මේ පද සම්බන්ධය හොද තීන්දුව මේක නෙමෙයි හරියට කියන්නේ. ඒ කියන්නේ කිසිම කාටවත් අපිට ඇඟිලි ගන්න දෙයක් මම කොහොමද කරන්නේ කියලා අහන්න බෑ. එයාට කරන්න බෑ. ඒක නිසා මම හරියට කියවලුවා. ඒක නෙමෙයි ඒක නිසා මේකෙන් දෙන්නන්නේ දෙදෙනින් ඉන්න මිනිහට රස්තාවින් ඉන්න මිනිහට කොහේ හරි වෙන පිටුනට කියන මිනිහට මේ කියන ඒ ගිය අර අර අර පුද්ගලයන්ගේ අදහස් පිටට එනකොට එතනින් නම් එයාට භාවනා කරන්නේ. මේ චිත්ත සුද්ධ කරන්නේ. එයාට කැලේට යන්න බෑ. එහෙම කලවලු ගන්න කියනවා නම් මේ ඇයට මේ ආස්ති හම්බෙන්නේ නැහැ කවදාවත් භාවනා කරන්න. ඒ කැලේ කියන්නත් නෑ ලංකාවේ කලවල ඇත්තේ. ඇයි ඒවෙන් ආරම්භ හදලා. ඒ ආරම්භ වලින් පාරවල් හදලා. ඉතින් දැන් කොටියරු නුඹ පස්සට දුවලා. උන්ට ඉන්න දැනක් නමුත් ආරම්භ සංඥාව කියන එකක් තියෙනවා අය යම් යම් බයසුනි අය අය අයට විනෝදින් වදාල්ලා තියෙනවා මේ බය අරගන්න විතරක් නෝ මේ බය දීම ගන්න බලන්න මේ ආරම්භ සංඥාව කියන්නේ මේ අලි කුටි වලස් ආදී මේ තැන්වලට ගිහිලා මරණ බය අයින් කරගන්න මේක තීනේ කෙනාට ඒක චරිතයක් වශයෙන් තියෙනවා තමයි ඒ කියලා ඒක වෙන වෙනකම යනවානේ ඒක වෙන අංශයක් අනිතයි ඒක මන් දන්නේ අන්න හරියන්නේ මොඩිය තෝරන්න මම ගොළු මෙතන සිද්ධියක් ඒක යාගෙන නේද මොඩ වැඩක්ද මේ නම් කාර්යයක් ඔක්කොම දේවල් අන්තිමට ඔක්කොම කබ කමතහන නැගෙන ඔක්කොම ජීවිතවන ආරාමෙන් ගියත් නෑ. ඒකම කියන්නේ. මාතත්තක් නේ ගන්න බෑ. නේ ගන්න බෑ. ආ දැන් දැන් මෙතන අපි කතා කළේ අර සුත්ත මූලගත. එනකොට බුදුහාමුදුරුවෝ වදාපි. ඕකේ අවසානය. ඔබ දැන ඔබ දැනගන්න මේ ශිල්පයේ ශ්‍රේෂ්ඨතම සිතිවිල්ලෙන් කොටෙන්ද යම් කිසි කෙනෙකුට ශූන්‍යාකාරයකට වීර්යය ශූන්‍යාකාරී වුණාම ඒකේ වවුල් වෙච්ච වවුල්බ්බකාරී වල ඒ කවුරු කියන්නේ ඒෙන් මකුණු දැල්ලා ඉන්නේ ඉඳ තැනකට මේ පොළොවත් හැරිලා අර අමුකල් කුල් කුන්ද පිරි ඒ ශූන්‍යාකාරී ලක්ෂණය ඒ ශූන්‍යාකාරී කියේ මිනිහට මොකද්ද තියෙන්නේ ඒ මෙතනකට මේ දෙන්නේ දීව බණ්ඩාරයේ ගත්ත දෙයකට ගියා. අපි පන්සල් වලට ගියන්නේ ගියා ඉතරයි. මට ඉතුරු මොකද්ද? අදිය ඉක්මනට දෙත් කියන්නේ. මොකද? ගිය හැටිය පරිගාය. ඒ අරණ ගේ කබලක්. ඉතින් එතෙන්දී ඒක තිබුණ කිස්කම නිසාම ගිය හැටිය මට දෙත් දෙන්න ඉතුනේ. අන්න ඒ වගේ බුදුහාමුදුරු වදාරනවා ශූන්‍යාකාරයකට ගිය සුද්ධියේදී හිතෙන්නේ යමක් හැමදේම විජහත දෙත්ත කලකට යන්නේ ඒ වගේ උඹ හදාලා තියෙන ආදායයක් මොකක්ද ජීවත් වීම ඒ ජීවත් වීම කියන එක උඹේ සිත වහල පහල වෙන්න ඕන කොහොමද අර ශූන්‍යාකාරයේ ජීවිතේන යම් තේද ශූන්‍යාකාර විජහත දෙත්ත යනවා දැන් ඒක නිසා උඹේ සිත එන්න ඕනේ ඒ මිනිහාගේ සිතිවිල්ලට අනුව උඹගේ ජීවිතේ නයින් වෙන අදහස් තියෙනවා. පරලෝක වර්ති බයිදස්සාව කියන්නේ ඒක. ඒ සිතිවිලි ක්‍රම තුන නැත්නම් දැන් තේරෙනවා නේදනවා. ඈ දැන් මේකේ ඉන්න ඕනේ කොහරි නිවන හරි කොහරි ගිහිල්ලා සැපවිඳගෙන ඉන්න ඕනේ කියලා හිතුවොත් මොකද කියලා ඒක අත් වෙන අදහස නෙවෙයි ඒ දිලා ඉන්නවා. නිවනේ කියන්නේ අත්හරින දෙයක් අත්හැරියට පස්සේ මුකුත් ඕනේ නෑ. මට ඕන මේන් අයින් වෙන්නයි කියන්නේ. සිතවිල්ල පහළ වෙන තුරු කවදාකවත් ඒ පුද්ගලයාට සකලස් දෙයක් වෙහින කළා නිවන් අවබෝධ කරගන්න බෑ. ඒක නිසා ඒ අවබෝධය ඉස්සරහ තබාගෙන අනේක ගිය පුද්ගලයෙක් හොයන්නේ. සහත්කට ගිය පුද්ගලයාට පුණ්‍යගාමී පුද්ගලයාට ඒ ඇති වෙන සිතිවිලි උඹේ ඉතිවත්ම පිළිබඳව පොයිතුන ගන්නතෝ. එන අරගෙන පිළිවෙලින් පාවිච්චි කරන්නේ මොකක්ද? ඉල්ලාදී මහා දරුණුසතුන්ගෙන් බේරෙන සත්‍යයෙන් අයින් වෙනවන කෙලෙස් අයින් වෙනවන කියන පිට ඇතිවෙනවා. අනිවාර්යයෙන් කෙලෙස් අයින් කරන අවස්ථාවෙන් දැනලා හිටන් සාවදානික සම්සිල්ලක් හම්බුණාට ඒ සම්සිල්ල පිළිගන්න කප්පයක් මේ ළඟ තියෙන නරකයි. ඒ සම්සිල්ල ලැබිලා යම් අවස්ථාවක ඔබට මේ පැවැත්මේ කියන මේ ජීවිතය පංචස්කන්ධය පරිහරණය කරන අයිතියෙන් මනේ මම කවදද අයින් වෙන්නේ කියන හිත පහළ වෙන ඒ පිටේ අන්නේ සිතත් එක්ක ඕන මේ වැඩේට බයින්ද කියලා අන්න සිල්පේ ඔය සිල්පේ මොකක්ද කියන්නේ ඒ සිල්පේ උගන්වන්නේ හැම වෙලේම අර තමයි පාවිච්චි කරන එක සමාජ පැත්තට හැරෙන්නේ නැතුව බාහිර පැත්තට හරවන්නේ කඩුව මේ වෙන මිනිහා උගන්වන විදිහට දීසලස්සේ. එතකොට දැන් මෙතන පෙන්වන්නේ ශිල්පයට අනුව සමන්තනත්වයක් නොවෙන්න ඒ සිතිවිලි සංවිධාන කළ යුතු පිළිවෙල පේනවා. ඒක බුදුහාමුදුරු මංගල සූත්‍රයේ සිප්පංචය කියලා කියනවා. දැන් මෙතන මාස්ටර් කියනවා එතකොට දැන් මෙතන අද සීට් කෝඩින් වැඩි මහත්තන් දෙකකින් හතරක් දෙනවා මේ ඒකට ගත්තම තියෙනවා. ඒක නිකන් වෙලා සම්පූර්ණ. යම කහන්න තියෙනවනේ ඕන කෙනෙක් ඇයි යකේ සාහිත්‍යවාදී මම. මහත්මයා දැන් බලන්න ආනාපානය ඒ සතෝ අර්ථසති සතෝ පස්සසති කියවේ කරන්නේ ඔය ආන අපාන සත්‍ය කියන කිසි ඒ කියන්නේ සතෝ අර්ථසති දැන් ආස්වාසය සිහියෙන් කෙරෙනවා කියන්නේ තමන්ගේ ආස්වාසය තමන්ගේ ජීවිතයගේ කරත්ත කුමනා කරන ආස්වාසය තමයි හොඳ සිතිවිල්ලක් නෑ හොඳ සෞම්‍ය ස්පර්ශයක් ලබා දෙන්නේ මේ පින්නන්නේ බුදුහාමුදුරුවෝ ආස්වාද ප්‍රස්වාස බලන්නේ කියලා මොකද ඒ ආස්වාද ප්‍රස්වාස මත්තමේ ඉන්පහා මත්තෙන් කියන්නේ ඒ ආස්වාසේ ස්පර්ශ වෙනකොට යම් සිතක්ද පහළ ඒ සිත කවුද? ඒකට මේ බුදුහාමුදුරු දෙන්නුන ඉස්සෙල්ලා මේ කවුද දැන් කෑම જાති හැඳි ගියාම කවදක්වත් කාපුදෙක් කෑම හැඳි ගියාම යන්න ගියාම ඒක කාලේ බලන්න ඕනේ ඉස්සෙල්ලා ආ දෙන්න මේ જાතිය තමයි හොඳ කියන්නේ එතකොට ඒක නිසා බුදුහාමුදුරු කියනවා ඉස්සෙල්ලා මේ හොඳ හිතේ තියෙන එකේ සත්‍යය බලාගන්න හොඳ හිතේ කියන සත්‍යයේ මත්තම මොකක්ද කියලා බලාගන්න බුදුහාමුදුරුවෝ වදාළා ඉතින් ඔය ආස්වාස් ප්‍රස්තාවකෙත් වැඩිලා බලන්න. ඒක ආස්වාද ප්‍රස්තාවකදී බලන වෙලාවට ආස්වාද ප්‍රස්තාවකේ විතරක් තේරෙන වෙන මොකක් නෙහිතයි. සත්‍ය කාවේදී තමන්ට දැනෙයි. පොත සත්‍යිකක් තියෙනවා. ඔය ඉන්නේ මොකක්ද? ඔව් දැන් මොනේ ඉලියයි මොකක්ද? ඒක ආස්වාස්ක මේ සත්‍යය හොයාගන්න තමන් බොහෝම විමසිල්ලකින් ඉන්නෝන මේ ඒ ආස්වාද ප්‍රසආස මට්ටමින් හැර වෙන ක්ලේශ ධර්මයක් නැතුව සිත පාවිච්චි වෙනවද කියලා බලන්න. තමාට වමනාකම මූලික අධ්‍යාපනයේ ඉගෙනීම ලබන්නේ මේ විදිහටයි. ඒකට ඒක ලබලා ඒ විදිහට තමාගේ සිත ටිකක් හුරු කරගන්න එක ඉරියව්වක පළ හැක්කිනේදී ඉරියව්වක් තෙන්න ඕනේ. ඒක දැන් සමහර ඉන්නවා පරියන්තේ මේ විදිහටනේ සමහර ඉන්නවා කකුල් දෙක පස්සට දාලා බබලක් ඇස්සේ විදිහට ඉන්න. සමහර ඉන්නවා වෙනස් ආකාරයකින්. ඒ පරියන්තේ කියනහම ඒ කුච්චලයට පුළුවන් ආකප්පේ හැටියට ඕනේ. නමුත් ඇවිද ඇවිද ආස්වාද ප්‍රසවාස කරන්න බෑ. ඒක ඒ ගමන් කරන එකයි සිදුවෙන්නේ. ඉතින්ලා පුතුවකාරී මොහකාරී Tamanne පුළුවන් එක වාඩි වෙලා අරග කරන්න. කරපුවාම ඒක වර්ධින්නේ නැහැ. පුළුවන් පුළුවන් ඒක පුළුවන් ඕන ඇති. අර අරිදිනකොට තමයි බැරි. ඒ ගත්තන්තෝවා ගත්තාමීති පදානාති කියලා බුදුහාමුදුරුවෝ දෙන්නේ අර පරියංකේ වාඩි වෙලා උන්වහන්සේ අදාගත්ත චිත්ත ශක්තිය ඊරකට චිත්තෝවා චිත්තෝමීති පදානාති කියලා හත්දවසක් හිතගෙන ඒ සිත දිහා බලන්න. ඒකට දැක්කන් තෝ වැච්චා නිර්වජානාති කියන එක උන්වහන්සේ හත්දවසක් ඇවිදලා මේ බැලුවා. ඒ සිත වෙනස් වෙනවා. දැන් මේ අපි කරන්නේ ඒකමයි. වාඩි වෙලා ඉඳගෙන හොඳ හිත හදනවා. ඒ හොඳ හිතත් එක්ක හිතගෙන ඉන්න පුළුවන්. හොඳ හිතත් එක්ක ඇවිදින්න පුළුවන්. හොඳ හිතත් එක්ක කතා කරන්න පුළුවන්. ඒකයි බුද්ධිය. එහෙනම් ඒක නිසා හිතාගන්න අර පරියන්කේ දැන්නම් ප්‍රකෘතිවාදීවට වදක් දෙන්නේ. ඒ ලැබිච්ච ආධාරපතිව පදිලියත් ඒ පොතේ පිට ලැබිලා තියෙනවා. එහෙනම් එහා ආධාරපතිව ඒකත් ලැබලා නැහැ. අර ගියා පොතේ හැටියට යලදෙන ආචාර පදවත් ලැබලා ඇති වෙනනම් ගිහින් බලන්න. දැන් කියනවා ඒ පොත් වලින් අර එන්නේ නෑ වැඩක් නෑ තමයි බඳන් එකක් තියෙනවා. බාහකච්ඡන් කියන්නේ කොහොමද? නෑ බොහෝ දේ අසු පිළිසම් නැති බව කියලා කිව්වේ තමන්ගේ සිත සීන ප්‍රශ්නේ නැත්තම් සමාධින අදුව පුරවා ගැනීම සඳහා උපකාර වෙන යමක් දාලා තියෙන්නේ ඒකයි හිතන්න බාවකෝ. අසු පිළිසම් ඇතිවීම දෙයින් සමාගය අනුව පිළිමහ ගන්න පුළුවන් කමක් තියෙනවා. එසේ නැත්නම් මේ වැල්ගත ආරණාල පිළිවෙලක්. එහෙනම් කරන්න තියෙන්නේ මොකක්ද කියලා හරියට දැනගත්ත එක දැන් පාවිච්චි කරන්න. හැබැයි කලින් ඒ කරන එක හරියට දැනගන්න. ඒකම ඒ කරන එක දැනගත්තාන් පස්සේ ඒ කිරීම සඳහා යදී ඉතු ත්‍රිපය කරන්න. කරන්නේ ඉස්සෙල්ලාම ගන්න විදිහ ඒ සිටි විදෝල ආකාර සීලකට ආවදී අල්ලන්නේ ඊළඟට විනෝද කියලා තියෙනවා ඒක. ඉතින් ඒක අනිත්‍යයි අපි දේශනා කරනවා. අදතෝ ඉස්රායිල් දේශනා කරන තියෙන්නේ. Thank you. නෑ ඇති කරගන්න ඕනේ මම කිව්වේ කැලේට ගිය මිනිහට ඒ සත්තු ගැන බය වීම ඇති වෙන්නේ ඔය කරගන්න පුළුවන් දෙකයි කියලා බලන්න බුදුහාමුදුරුවෝ දිහා බලපුවම පුළුවන් ඔබ තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ දෙදෙනින් දීව බයදලා බොයිසත් බය වෙන්නේ නැත්නම් දෙදෙනෙක්. අපි ආදත් වෙන දෙනවා පුළුවන් බා. ඔය ඒ වෙලාවේ ඒක තිබුණොත් තමයි. නමුත් ඉස්සෙල්ලා බය බය වෙලා බය මගහරවන්න ගියන්නේ. දැන් යම් කිසි කෙනෙක් ගා ගාන දෙනවනකොට මහත්ය කියන්නේ ඒ නියේ පොල් පාර කන්න දෙන්නේ. සෑහෙන දුරක් පොලිසිය කිට්ටුවට ගියාම බය නැති වෙන. ඒකයි මේ බෝධිසත් කියන්නේ උනේ. දෙබ්බෙච්චි බය වෙන. රාහුලට අසෝදරාවට තාක්කට දීපලෝට ප්‍රමාණිදායක ඉතත් තරහා බයයි අර නාගිරාල එලෙස් දැකලා ඈ ඒකද ඔය ඔක්කොම බයලා දිව්ව ගමන අන්න වලකට සබ්දයට ආවන් පස්සේ අනේ දැන් නම් බේරිමත් තියෙනවා. කොහොමද හරියට පොලිසිය ගාව කියලා. හොඳයි ඉතින් මේ ප්‍රශ්න ඉස්සරහ වෙන්න ඕනේ නිකන් නිකන් සම්මෙන් සමගාම ප්‍රශ්නයක්. හොඳයි. දැන් ඉතින් මේ විදිහට මේ ධර්මය අසාගත්තාම මේ සෑම දිනකට වැටෙනවා ඇති. මේ අපිට. ඊතර ඉඳගෙන ඒ ඉන්නේ ඉතින් ඉඳගෙන අර මහත්යවා. අපතෝයි කියන සසර දුක් නිවන භාවනාව ਸਰව සම්පූර්ණයෙන් කරගන්න පුළුවන් අපට ඒ නිජ නොතිබුණා නම් සැලෙට යන සිද්ධ වුණා නම් බුදුහාමුදුරු කළ කිනා කරාය ඒක නිසා අපට ඉන්න තැන භාවනා කරන්න සැලෙයි ගත කරන කාලය භාවනා කාලයේ සිටී තමන්ද පුළුවන් හැටියට මේ සසර දුකින් මිදීමට මේ තමන් ලැබෙන කාලයක් මේ ලබන හැම ලැබෙන ස්ථානය කොතන හරි කොයි කියලා ඒකෙන් ප්‍රයෝජනය ගැනීමයි කියන්නේ. එතකොට ජීවත් වීම, භාවනා කිරීම, නිවන් දැකීම, සැප විඳීම කියන මේ ඔක්කොම එකට කෙරිලා තියෙනවා. කිසි අඩුවක් නැහැ. ජීවිත කරපු කර්මද දිනුව ලැබෙන්නේ නැති. මොකද යන්නේ මේ තත්ත්වයක් හදාගන්න මේ පිළිතුරු දෙන්න උත්සාහවත් වෙන නිසා මේ උත්සාහය තුළින් තමතමගේ ජීවිතය සම්බන්ධව පවතිනා වූ යන්තරමත් දේ ධර්මයේ තිබෙනවනේ. ඒවා දුරු දූත කරගෙන ජීවිත සම්පූර්ණ හදාගන්න පුළුවන්. ඒ අදිත්‍ය ධර්මද මෙලොවට පරලොවට සැප ලැබෙනවා ඒවා සම්පූර්ණයෙන්ම නැති වූදා අමාමහ නිවන් අවබෝධය මේ විදිය තත්ත්වයක් ඒ දරාගෙන මේ පරමාර්ථය උඩ වැඩ කිරීම නිසා ඒ ඉතිවිනාව අගය සලකා ඊට මෝදරේ අපිටපත් වෙනා වූ යෝග බාල සාසන බාලක මේ ස්ථානයේත් අන්නේ ස්ථානවලත් අප අපැසුරු කරනා ස්ථානවලත් අදිත්‍ය සීගම දිවිලා සම්මිනා ඒකින් අනුමෝදන් වී තව තවත් මේ සත්‍ය ධර්ම ජීවිතය සමග සම්බන්ධ කර ගැනීම සඳහා නියෝජිතාය කළ ප්‍රකාරයක් රත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් සීමේ පරිලෝකීය මෞර්යාදී නාතු වර්ගයාටත් භූත කින්න දුන්නක් දෝසුන් දක් තම තමන් දක් මේ සත්‍යේ කාන්තයෙන් සියලු දුක් නිවාලන්නාවම මා නිවන් ලැබීම දේවාය ප්‍රාර්ථනා කරාවන් කෞරුත්‍යතාවතා සම්මේ සුදා ගන්නා ආකාශත්තා ඥාති විදින් දෙන්න දෙන්න සම්පූර්ණ වූ සුලදේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදං කීවිච්ච නිච්ඡං වදාපචානෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති වේච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාශේ සමිච්ඡති සමතුලිතව සුලබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.